සාමාන්‍යයෙන් අපේ ජීවිතවල යහපත අයහපත කියන මූලික පදනම යහපත් දේ අයහපත් දේ කියන තමයින්ට හිතයිශී දේ හිතයිශී නොවන දේ ඊළඟට ප්‍රයෝජනවත් දේ ප්‍රයෝජනවත් නොවන දේ හිත දියුණු වෙන දේ පිරිහෙන දේ මේ වගේ පොදු සම්මතයේ යහපත අයහපත අඳුනා ගැනීමට ලොකු කල්පනාවක් තියෙන්න ඕනි. හානි කර දේ යහපත් කියලා පෙන්වලා දෙන එක හිතේ ස්වභාවයක්. ඇතැම් අයට. ඇතැම් අයට තමන්ගේ විනාශය පිණිස පවතින දේ යහපත් කියලා පෙන්වලා දෙන එක හිතේ ස්වභාවයක්. ඒකනේ ප්‍රාණඝාතය කරන්නේ ඒක තමන්ට අයහපත පිණිස පවතින දෙයක්. අනුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනවා අන්සතු දේ ගැනීම අන්සතු අයිති දේවල් ගැනීම අයහපත් දෙයක්. නමුත් හිත විසින් පෙන්වනවා ලාභයේ පිණිස ඒක ගැනීම යහපත් කියලා. ඒකනේ හොරකම් කරන්නේ. ඒ වගේම වැරදි කාම සේවනයි. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, අයහපත් ජීවිතය ගත කිරීම මේ වගේ අයහපත් දේ යහපත් කියලා පෙන්වන නිසා තමයි අපිට ඒව කරන්න හිතෙන්නේ. නමුත් මේ අයහපත යහපත නිසී ලක්කයට වෙන් කරලා බෙදලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. අන්නේ නිසා තමයි මේ ධර්මයේ විශේෂයෙන් අපි අඳුනගන්න ඕනේ අයහපත යහපත මොනවද කියලා. ඒ ධර්මයේ තුලින් ඒ යහපත අයහපත අඳුනගත්තාම අපිට අයහපත අත්හැරීමේ නුවණක් තියෙනවා. යහපත කිරීමේ නුවණක් තියෙනවා. අපි සිහිය නුවණ පිහිටවා ගැනීමෙන් ඒ ඒ තැනදී යහපත අයහපත අඳුනගෙන යහපත පිහිටවා ගන්නත් අයහපත අත්හරින්නත් පුරුදු වෙනවා. එතකොට අපි ධර්මයේ අහලා දැනගන්නවා මේ කුසලය මේ අකුසලය කියලා. එතකොට ඒවා ක්‍රියා වශයෙන් කල යුත්ත නොකල යුත්ත වශයෙන් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉදිනදා ජීවිතේ එහෙමනේ අපි අහපු ධර්මය ක්‍රියාවක් වශයෙන් තමයි යෙදෙන්නේ. කායික වාචසික මානසික ක්‍රියා වශයෙන් අර කුසලයේ අකුසලයේ අපි යතින් භාවිතා වෙන්නේ මේ ධර්මයේ අහලා අඳුනගත්ත කුසලයේ අකුසලයේ අපිට යොදා ගන්න බැරි එකනේ තියෙන්නේ අර අහපු කුසලය අහපු අකුසලයේ කොහොමද අපි දකින්නේ කොහොමද ධර්මයේ තුලින් අහපු කුසලය ක්‍රියාවසයෙන් යොදවගන්නේ. කොහොමද ධර්මයේ තුලින් අහපු අකුසලේ ක්‍රියාවසයෙන් අත්හරින්නේ? මෙන්න මේ ප්‍රායෝගිකත්වයේ නැතිකම හින්දා තමයි අපේ හිත අපිරිසිදු වෙලා තියෙන්නේ. සතිපට්ඨානයට පැමිණීමට නොහැකි වෙලා තියෙන්නේ. ඒක නැවත හිතන්න. මේ සඳහා අපිට ඒ ඒ ක්‍රියාවේදී භාවිතා වෙන සිහියක් නුවණක් වීරියක් තියෙනවා නම් අන්නේ කුසලයේ කෙරෙනවා අකුසලයේ අත්හැරෙනවා. ඒක ජීවිතයට බද්ධ කරගන්නේ කොහොමද? අන්න ඒකට තමයි වතපිලිවෙත මුල් වෙන්නේ. වත්පිලිවෙත් කරාම එතන සිහිය නුවණ වීරිය පිහිටවා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනකොට අර සිහිය නුවණ වීර්ය වැඩෙන ආකාරයෙන් ඒ සිදුවිය යුතුයි. එහෙම වුණාම අපිට වත තුල කුසලයේ පිහිටවා ගන්න අකුසලයේ අත්හරින්න හැකියාව එනවා. ඒ හැකියාව ලැබෙන පදනමට අවශ්‍ය කරුණු තුනක් තමයි සිහිය නුවණ වීරිය හිතේ පිහිටීම. ඒ තුලින් එන ක්‍රමවේදයක් තමයි අර කුසලයේ හඳුනා ගැනීම අකුසලයේ අත්හැරීම කියලා කියන්නේ. මේ විදිහට දැන් පැහැදිලි ඇති සාමාන්‍යයෙන් අපි අවසිහියෙන් ඉන්න කාලය වැඩි. ඒක ධර්මයේ තුල ඊතා ඒක ධර්මයේ තුල නුසුදුසු ක්‍රියාවක්. අවසිහියෙන් හිත පවතින පවතින කාමයන්ගේ ගොදුරක් වෙලා දුර්වල වෙලා යනවා. උපන් සිහියේ උපන් නුවණ උපන් වීර්ය බව දුර්වල වෙලා යනවා. එහෙනම් මනසට රැකවරණී සිහිය කියන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදහ ගන්න ඕනේ. ඒකට දත් මිටි කාගෙන සිහියෙන් ඉන්නේ නැහැ. එතකොට ඒ සිහිය අතහැරලා යනවා. ක්‍රමවත්ව ජීවිතේට සිහිය නුවණ වීරිය බද්ධ කරගන්නවා. ඒවා ජීවිතේ පිහිටනවා. ඒවා ජීවිතේට මුහු වෙලා ධර්මයක් වශයෙන් වැඩෙනවා. බද්ධ කරගන්න රහස තියෙන්නේ වත පිළිවිත තුල. ඒ ඒ තැන ක්‍රියාවක් කළොත් කතාවක් කළොත් සිතින් සිතුවොත් කුසලයේ අකුසලයේ අඳුනා ගැනීමේ හැකියාව පිහිටන්නේ මම නැවතත් කියන්නම් ක්‍රියාවක් කතාවක් සිතීමක් ඒ ඒ තැන කිරීමේදී කුසලයේ අකුසලයේ අඳුනා ගැනීමේ හැකියාව පිහිටන්නේ සිහිය නුවණින් යුතුව බත් පිළියෙත් කිරීමෙන්. එදිනෙදා කටයුතු මෛත්‍රී සහගත ලෙස කරන්න පුරුදු වෙනවා. එදිනෙදා කතාබහ මෛත්‍රී සහගත ලෙස කතා කරන්න පුරුදු වෙනවා. එදිනෙදා සිතවිලි මෛත්‍රී සහගත ලෙස පවත්වන්න පුරුදු වෙනවා. මේ පුහුණුව තුළ සිහිය නුවණ වීර්ය වඩා ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි සරල දෙයක් හිතුවොත් අපි භාවිතා කරන ඇඳුම් පැළඳුම් හොදනවා. එතනදී මෛත්‍රිය දකිනවා. කොහොමද? තමාට හිතසුව පිණිස පවතින ක්‍රියාවක්. අනුන්ට හිතසුව පිණිස පවතින ක්‍රියාවක්. මෙහෙම හිතනවා. මේ ක්‍රියාව මම කරන්න ඕනේ. කියලා හිතලා එක්ක කයේ ඉරියව්වට සිහිය පිහිටවාගෙන ක්‍රියාව කරනවා. එහෙම නැත්නම් වචනෙන් මෛත්‍රී භාවනාව හිත හිත කරනවා. එහෙම නැත්නම් අදාළ ක්‍රියාව දිහා සිහියෙන් බලන්න පුහුදු වෙනවා. අපි හිතමු ඒ රෙදි හොදන වෙලාවේ අපිට කයේ ස්පර්ශය දැනෙනවා. ඒදි එතැනට සිහිය පිහිටවා ගන්නවා. එතකොට නිකන් සිහියෙන් ඒ දැන බලනව නෙවෙයි. ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා ධර්මයෙන් අඳුරගෙන තමයි බලන්නේ. ඒ සඳහා දහම් දැනුම අපිට අවශ්‍යයි. දේශනාවේ තියෙන රහතන් වහන්සේ නම මම ඉදිරියට යනකොට රූප බැලීමේදී සිහියෙන් ඒ දෙස බලනවා. අර සිහිය පිහිටවා ගන්න රහසක් එතන තියෙනවා. කනින් ශබ්ද ඇසීමේදී සිහියෙන් අහනවා. එතකොට අපි ගැන කතා කරොත් මත පිළිවෙත කිරීමේදී ඔබ කළ යුතුයි ඒ වතපිලිවෙත තුල කුසල් අරමුණ අඳුනාගෙන ඒ කුසල් අරමුණ පැවැත්වීමත් ඒ කුසල් අරමුණ පවත්වා ගැනීම සඳහා සිහිය නුවණ යොදා ගැනීමත් කියන කාරණය අපි වඩන්න ඕනේ වතක් පිළිවෙතක් තුලදී. ඉතින් මේක අකණ්ඩව තමන්ගේ ජීවිතයේ ආභිසමාචාරික සීලය, ඇවතුම් පැවතුම් සංවර කරගන්න සීලය සම්පූර්ණ වෙනතුරු කරගැනීමේ වාසනාව ලැබේවා. ඒ තුලින් ඔබේ සීක බල දියුණු වෙනවා භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් ඒ සීක බල දියුණු වුණාම තමයි කෙනෙකුට සීලපත පදාව තුළ බොහෝම සංවරයෙන් යුතුව ඒ සිහි ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සීල ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. තෙරුවන් සරණයි.